සති කීපයේ දේශනාව පැවැත්වෙනටත් ඊට කලින් අවස්ථාවන් වලදී විශේෂයෙන්ම සමාධිය මුල් කරගෙන දේශනා කීපයක් පැවැත්තුවා. එතෙන්දී අපි විශේෂයෙන් මතක් කරගත්තා සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රයේදී අපි එකාතකින් සමාධිය වඩන ක්‍රම හතරක් නැත්නම් සමාධි වර්ග හතරක් විශේෂයෙන්ම ඉගෙන ගත්තා. පළවෙනි වර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වික්ක ධම්ම සුඛය පිණිස හේතු වෙන එහෙමත් නැත්නම් මෙලෝ වශයෙන් බොහොම සුවදායී මානසික තත්ත්වයක් පවත්වන්න පුළුවන් වන සැප විහරණය පිණිස හේතු වෙන එක සමාධියක් එක සමාධි වර්ගයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට අමතරව දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවස පිණිස හේතු වෙන. දිබ්බ චක්කු කියන ඒ අභිඥාව පිණිස හේතු වෙන තවත් සමාධියක් තියෙන ආකාරය ඊට පස්සේ දේශනා කරනවා. තුන්වෙනි සමාධිය වශයෙන් සති සම්පජඤ්ඤයට මුල් වෙන සමාධියක් ගැන උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා. ඊට පස්සේ ඒකෙම තව දුරටත් වර්ධනය වීමක් වශයෙන්, තව පුළුල් වීමක් වශයෙන්, තීව්‍ර වීමක් වශයෙන් කෙලෙස් සමනය කරන, කෙලෙස් දුරු කරන, ආශ්‍රවයන් ඡය කරන, අනුසය ප්‍රහාණය කරන සමාධියක් ගැනත් හතරවෙනුව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඒකේ අපි කතා කරපු දෙවන ඒ දෙවස් පිළිබඳ සමතය සම්බන්ධ විශේෂයෙන්ම තවදුරටත් විග්‍රහ වෙන සමාධියටම අදාළ සමාධියේ තියෙන උපක්ලේශයන් ගැන ඒ බඳු සමාධියකට තියෙන පුළුවන් උපක්ලේශයන් ගැන විස්තර වෙන සූත්‍රයක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒ සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපක්ලේශ සූත්‍රය වශයෙන්. මේ අවස්ථාවේ සිද්ධ වෙන මේ පසුබිම නැත්නම් මේ සූත්‍රය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට මුල් වෙන පසුබිම ඒක අතින් අද කාලෙට සෑහෙන්න මේ ප්‍රයෝජනයක් අත් වෙනවා. ඒ වගේමයි මේ යම්කිසි ආදර්ශයක් සපයනවා. ඒ වගේමයි අද කාලෙත් තියෙන දේවල් සම්බන්ධයෙන් එදාත් මේ බඳු දේවල් සිද්ධ වෙලා තියෙනවා නේද කියලා අපිට එක්තරා අන්දමක හැඟීමක් පහළ කරගන්නත් අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා ඉතින් මම අදහස් කළා එකපාරටම අපි මේ සමාධිය ගැන කතා කරන්න යනවා වෙනුවට මේ එදා සිද්ධ වෙච්ච යම්කිසි සිදුවීමක් විචුන් වහන්සේලා අතර ඇති වෙච්ච යම්කිසි ආරවුලක් ගැනත් ඒකට බුදුරජාන් වහන්සේ දීපු අවවාද ගැනත් මුහුණ දුන්න ආකාරය ගැනත් අපිට යම් පමණක අත්දැකීමක් ආදර්ශයක් මඟ පෙන්වීමක් මේ සූත්‍රය තුලින් අරගන්න පුළුවන් නිසා ඒ ගැනත් අපි මුලින්ම පිළිවෙලට කතා කරන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ කොසම්බිය නුවර නැත්නම් කොසඹෑ නුවර ഘോഷිතාරාමයේ වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේදී ඒ කොසඹානුවර වාසී අනිකුත් භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර යම්කිසි මතභේදයක් පහළ වෙනවා. ඉතින් අටුවාව එහෙම කියන්නේ යම්කිසි විනය කාරණාවක් මුල් කරගෙන තමයි මේ මතභේදය පහළ වුණේ කියලා. කෙසේ නමුත් දැන් මතභේදය සෑහෙන්න දුරදිග යනවා. දැන් කිසි කෙනෙක් අනිත් පිරිස කියන දේ අහන්නේ නැහැ. වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන දෙයක් අහන්න අනිත් පිරිස දැන් කැමති නැහැ. ඊට වඩා අඩු වයස් වස් තියෙන ස්වාමීන් වහන්සලා කැමැත්තක් දක්වන්නේ නැහැ. තමාගේ අදහස මුදුන්පත් කරගන්න, තමන්ගේ අභිමතාර්ථය සාක්ෂාත් කරගන්න, නැත්නම් තමන්ගේ මතය ඉස්සරහට ගන්න දරන ප්‍රයත්නයක් තමයි පේන්න තියෙන්නේ. අන්තිමට මේක කලහයක් දක්වා එමත් නැත්නම් ඔවුනොවුන් අතර ඇඳුම් බැනුම් දක්වා මේක දීර්ඝව ඉස්සරහට යනවා. ඉතින් අන්තිමට බුදුරජාන් වහන්සේට මේ කාරණාව මේ සැලකනවා. එහෙමයි භික්ෂුන් වහන්සේලා අතර මෙන්න මෙබඳු මතවාදයක් පහළ වෙලා තියෙනවා. මේක සෑහෙන දුරදිග ගිහිල්ලා තියෙනවා. විවාදයක් දක්වා මේක පැතිරලා තියෙනවා. දැන් මේක කලහයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාට පණිවිඩයක් යවනවා එන්න කියලා තමන් වහන්සේව මුණ මුණ ගැහෙන්න. ඉතින් ඒ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් අවවාද කරනවා. අලම්බික්කවේ මා බණ්ඩනම් මා කලහම් මා විග්ගහම් මා විවාදಂತಿ. මහණෙනි කිසේ කිසිසේත්ම මේ කලහ කරන්න එපා. ඔවුනොන් අතර බෙදීමක් ඇති කරගන්න එපා. ඔවුනොන් අතර විවාදයක් මතභේදයක් ඇති කරගන්න එපා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. එසේ නමුත් මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්න එක භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට පිළිතුරු සපයනවා ආගමේතු බන්තේ භගවා ධම්මස්සාමි අපස් අපෝසුකෝ බන්තේ භගවා ditta ධම්මසුඛ විහාරං අනියුත්තෝ විහෙරතු මයමෙත්තේන භණ්ඩනේන කලහයේන විග්ගහේන විවාදේන පඤ්ඤා ඉස්සාමාති භාගතුන් වහන්සේ විවේකයෙන් සුඛ විහරණයෙන් කාලය ගත කරන්න. අපි දැන් මේ විවාද කරන්නේ, අපි දැන් මේ කලහ කරන්නේ, අපි ඒක බේරගන්න. ඉතින් වෙනත් වචනයකින් කියනවා නම් අද කාලේ වචන වලින් කියනවා නම් බුදුරජාන් වහන්සේට කියනවා බුදුරජාන් වහන්සේගේ වැඩක් බලා ගන්න අපි මේක විසඳ ගන්නම් කියලා. මේක තමයි කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දෙවැනි වතාවටත් අවවාද කරනවා අර විදිහෙම පිළිතුරක් ලැබෙනවා. බුදුරජාන් වහන්සේට කියනවා ඔබ වහන්සේ ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. අපි මේක බේර ගන්නවා. අපේ වැඩේට අත දාන්න එන්න එපා. ඒක තමයි තින් සහල් මේ තේරෙන භාෂාවෙන් කියනවා නම් මේ භික්ෂුන් වහන්සේ කියන්නේ. දෙවනුවටත් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අර පිළිතුරම ලැබෙනවා. ඒතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා අතර ඒබඳු මතභේදයක් පහළ වෙලා විවාදයක් හට අරගෙන කලහයක් දක්වා වර්ධනය වෙලා ඒක විසඳන්න ගිය බුදුරජාණන් වහන්සේටත් මේ විදිහට තමයි භික්ෂුන් වහන්සේලා කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන එක අතකින් මේ පිරිස් අතර ඇති වෙන මතභේද, කලහ, විග්‍රහ, විවාද ඉතින් අද කාලේ විතරක් නෙමෙයි එදා කාලෙත් තිබිලා තියෙනවා. මොකද මේක මත් තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒ නිසා අපිට මේක වර්තමානට විතරක් මේවා අදාළ දේවල් ය භික්ෂුන් වහන්සේලා බොහොම සමග සම්පන්නව ඒ කාලේ හිටිය අය කියලා එහෙම කියන්න අමාරුයි. ඒ කාලෙත් සමග සම්පන්න භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ වගේමයි ඇතම් අවස්ථාවන් වලදී මේ වගේ විචුන් වහන්සේලා අතර විරසක වීම මතභේදයන් කලහයන් විවාදයන් පහළ වෙලක් තියෙනවා. ඒවා සමහරලාට විසඳන්න ගිය බුදුරජාන් වහන්සේටත් ඒ තරම්ම ප්‍රසාදජනක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඉතින් අන්තිමට බුදුරජාන් වහන්සේ තවදුරටත් මේක විසඳන්න බැරි නිසා බුදුරජාන් වහන්සේ මේ පිරිස අතහැරලා වඩිනවා. ඉතින් එතෙන්දී තරාන්දමක මේ සිදුවීම සම්බන්ධයෙන් ගාථා පෙළක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. ඉතින් අන්තර්ගත වෙන ගාථාවල සරල තේරුම අපි පොඩ්ඩක් මතු කරගත්තොත් මෙතන විවිධ අන්දමින් මේ මතභේදයට තුඩු දෙලා තියෙන යම්කිසි මේ කලහයකට පාත්‍ර වෙලා ඉන්න මේ විරසක වීමකට පාත්‍ර වෙලා ඉන්න පිරිස් අතර ඇතම් කෙනෙක් හෝ හිතනවා නම් මේ මට වඩා වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක්. මට වඩා වස් වලින් වැඩි සාමීන් වහන්සේ කෙනෙක්. මම උන්වහන්සේ කෙරෙහි එක්තරා අන්දමකින් බයපක්ෂපාත බවක්, යටහත් පහත් බවක්, නිහතමානී බවක්, වැඩිමහල්කමට ගරු කරන බවක් මගේ තියෙන්න ඕනේ කියලා යම්සි කෙනෙක් හිතනවා නම් අන්න ඒක හේතු වෙනවා මේ මේ කලහය නැත්තම් මේ විවාදය සමනයටපත් වෙන්න. නමුත් එහෙම හිතන්න කැමැත්තක් නැහැ. එහෙම වැඩිහිටි කමට මුල් තැනක් දෙන්න, ගෞරවයක් කරන්න, සීලයට ගරු කරන්න ඇතම් වෙලාවට මේ භික්ෂුන් වහන්සේලාගේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඉතින් අර මතභේදය මේ කලහය තව තව පැතිරෙන එක තමයි වෙන්නේ. දිගට දිගට යන එක තමයි වෙන්නේ. කාටවත් බිමට බහින්න හිතෙන්නේ කාටවත් යටහත් පහත් වෙලා මේක සාමකාමීව විසඳ ගන්න හිතෙන්නේ හැමෝටම හිතෙන්නේ මම තමයි ලොක්කා. මම තමයි මුදුනා. මම තමයි සියල්ල දන්නේ. මම තමයි නිවැරදි. අනිත් කෙනා වැරදි. අනිත් කෙනා දන්නේ නැහැ. මම තමයි පඬිතේ අනිත් කෙනා බාල. එහෙම තමයි ඉතින් හිතන්නේ. ඉතින් එතකොට ඉතින් කිසිසේත්ම මේ කලහය නැත්තම් මේ විවාදය සමනයටපත් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා දැන් යම් අවස්ථාවකදී සංඝයා බිඳිනවා නම් ඒ කියන්නේ දෙපිරිසක් අතර මොකක් හෝ මතයක් නිසා මොකක් හෝ කරුණක් නිසා සංඝ සංඝ පිරිස අතර යම් බෙදීමක් ඇති වෙනවා නම් ඒක කිසිසේත්ම අනුගමන නැත්නම් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක ලැජ්ජාවට හේතු වෙන කාරණයක්. ඒ නිසා මේ අර තමන්ගේ පඬිතමානී ගතිය තමන් දන්නවා කියන ගතිය ඉස්සරහට ගන්නවා වෙනුවට අපිට පුළුවන් නම් එක්තරාන්දමකින් නිහතමානී ගතිය, සැහැල්ලු ගතිය, යටහත් පහත් ගතිය ඉස්සරහට ගන්න. ඒකට ඉතින් හුඟක් වෙලාවට මතභේද සමනයටපත් වෙනවා. නමුත් දැන් මේ අවස්ථාවේදී ඒක අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් ඔවුන් අතර වාක් ප්‍රහාර එල්ල වෙනවා. වචනේ නැමැති සැතකින් නැත්තම් ආයුධයකින් ඔවුන් ඔවුන් පෙලා ගන්නවා. ඊළඟට ඉතින් බුදුරජාණන් වහන්සේ අර ධම්මපදයේ තෙන ගාතාවක් මේ සූත්‍රය අන්තර්ගත වෙනවා අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි යේච නං යේච තන්න උපනයිහන්ති වේරං තේනූප සම්මති යම්ස කෙනෙක් කල්පනා කරනවා නම් නිතරම මට අරයා බැන්නා මට අරයා මේ මාව පහලට දැම්මා මාව පරාජය කළා මගේ දේවල් පැහැරගත්තා හොරකම් කළා මෙහෙම නිතරම දිගින් දිගට කල්පනා කර කර කල්පනා කර කර මේ වෙච්ච සිද්ධිය නැවත නැවත හිතේ මතු පිටට ගන්නවා නම් මතක් කර ගන්නවා නම් කිසිසේත් මේ හිත සංසිඳෙන්නේ නැහැ මේ හිතේ තිබිච්ච වෛරය සංසිඳෙන්නේ නැහැ ක්‍රෝධය සංසිඳෙන්නේ නැහැ ඒ වෙනුවට අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අහාසිමේ යේච තං න උපනයිහන්ති වේරං තේන උපසම්මති. හැබැයි එහෙම හිතට එන ඒ වෛරය, ద్వේෂය, ඒ වෙච්ච සිදුවීම නැවත නැවත මතක් වීම ඒක ඉස්සරහට ගන්නේ නැතිව ඒක හිමීට අත්හැරලා දානවා නම් අන්න එතනදී ඒ වෛරය සමනයටපත් වීමක්, කලහය සමනයටපත් වීමක්, හිතේ පහළ වෙච්ච द्वේෂය සමනයටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට වෙන්නේ මොකක් හෝ සිදුවීමක් සිදු වෙනවා. සමහර විට තව කෙනෙක් ටිකක් අපේ හිත රිදෙන වචනයක් කියනවා අපිව හෙලා දකිනවා. එහෙමත් නැත්නම් අපිට නිසි අවශ්‍ය අපිට ලැබිය යුතු ගෞරවය නොලැබෙන විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ ඉතින් අපිට මේ වෙලාවේ කේන්ති යනවා. හැබැයි දැන් ඒ සිදුවීම සිදු වෙලා අපි තුමු පැය ගාණක් ගිහිල්ලා නැත්නම් දවස් ගාණක් ගිහිල්ලා සති ගාණක් ගිහිල්ලා අපි අර සිදුවීමම නැවත නැවත අපේ හිත මතු පිටට ගන්නවා. ඒක නැවත නැවත මතක් කර ගන්නවා. සමහර විට අර තනත්තා කිව්වේ වචනයයි දෙකයි. එතන සිද්ධ වුණේ පුංචි සිදුවීමක්. නමුත් අපි ඒක නැවත නැවත අපේ හිත මතු පිටට ගැනීම හරහා. ඒ ගැනම නැවත නැවත කල්පනා කිරීම හරහා. ඒ තුල ප්‍රපංච කිරීම හරහා අර ඇහිච්ච වචනය සිය දහස් ගුණයෙන් අපි වැඩි කර ගන්නවා. අපිට නැවත නැවත අපි අපිවම මේ රිද්දව ගන්නවා. අපි අපිටම දඬුවම් කර ගන්නවා. ඒකාසකින් මේ ද්වේෂය කියලා කියන්නේ එක පැත්තකින් කියනවා නම් අනිත් අනිත් කෙනෙකුගේ වරදකට අපි අපිට දඬුවම් දීමක්. අපිටම අපි නිවැරදි අනිත් කෙනා වැරදි. හැබැයි අපි මොකද කරන්නේ? ද්වේෂය අවුස්සා ගැනීම හරහා, ඒ සිදුවීම නැවත නැවත මතක් කර ගැනීම හරහා, ඒක හිත මත පිට අරගෙන නිකම් හිත පාරවා ගැනීම හරහා අපි කරන්නේ අපිට දඬුවම් කර ගැනීමක්. සමහරවිට අර තැනත්තට ඒක මතකත් නැහැ. අපි නිකම් මේක මතක් කර කර මතක් කර කර මාස ගණන් අවුරුදු ගණන් විඳවනවා මොකද අපිට මේක හිතින් අයින් කරගන්න බෑ. අපිට ඒ තරම් අපේ තුල එක්තරා අන්දමක මාන්නක්කාර ගතියක් තවත් පැත්තකින් අපිට මේ දේවල් අතහැර ගන්න බැරි ගතියක් විපස්සනාවක් ප්‍රායෝගිකව වඩා ගන්න බැරි ගතියක් ඒ තුල පෙන්눔 කරනවා. ඊළඟට අපි කවුරුත් දන්න තවත් ගාතාවක් මෙතන සඳහන් වෙනවා නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. කිසිම කාලයක මේ ලෝකේ වෛරයෙන් වෛරය සංසිඳලා නැහැ. අවෛරයෙන්මයි වෛරය සංසිඳලා තියෙන්නේ. මේක ඇවිල්ලා බොහොම පුරාතන පෞරාණික දහමක්. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා පුරුදු කළ ධර්මයක් තමයි යන්නේ ඒක. කියන්නේ වෛරයක් හිතේ පහළ වුණා නම් ඒක වෛරයකින්ම සංසිඳවන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අවෛරයකින්, මෛත්‍රියකින් තමයි සංසිඳවලා තියෙන්නේ. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඉතින් අද කාලේ දකින්න ලැබෙනකොට පවුලක් තුල වෙන්න පුළුවන් නැත්නම් පවුල් කීපයක් අතර වෙන්න පුළුවන්, ගමක් තුල වෙන්න පුළුවන්, නගරයක් තුල වෙන්න පුළුවන්, රටක් තුල වෙන්න පුළුවන්, රටවල් රටවල් අතර වෙන්න පුළුවන්. මේ කොතන මොන ක්ෂේත්‍රයේ දිහා බැලුවත් පේන්න තියෙන්නේ වෛරයෙන් වෛරය සංසිඳවා ගන්න කරන දැඟලිල්ල. යම් හෝ දෙයක් සිදු වුණා නම්, අතපසු වීමක් සිදු වුණා නම්, වමනාවෙන්ම හෝ වරද්දක් කරා නම්, ඒකට එකට එක කරන ගතියක් මිසක්, ඒකට පරිගන්න ගතියක් මිසක්, විශේෂයෙන්ම ඒකට සමාව දෙන ගතියක් එහෙම නැත්නම් ඒක සමනය කරන ගතියක්, විසඳා ගන්න ගතියක් පේන්න නැහැ. ඒ නිසා අද මුළු ලෝකෙම එක්තරා අන්දමකින් යුද උණුසුමක පාත්‍ර යුද උණුසුමකට ලක් වෙලා තියෙනවා. මේ මොකද එක පැත්තකින් කියනවා මේ වෛරයෙන් වෛරය සංසිඳවන්න කියලා. යම් කෙනෙක්ට මොකක් හරි දෙයක් කරාම ඊට වඩා දෙයක් කරන්න යනවා. ඊට වඩා පලි ගන්න හදනවා. ඒ බඳු මානසිකත්වයක තමයි අද මුළු ලෝකෙම පසු වෙන්නේ. ඒ බඳු වකවානුවක තමයි අද අපිට මේ මේ බඳු දහමක් කතා කරන්න එක අතකින් ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරේචන විජානಂತಿ මයමෙත්ත යමාමසේ. යේච තත්ත විජානಂತಿ තතෝ සම්මන්ති නේදගා. දැන් කවුරු හරි දන්නවනම් මම මේ මැරෙන කෙනෙක් මට වැඩි කාලයක් මේ අවුරුදු කෝටි ගණන් ජීවත් වෙන නෑ මම මේ ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. අපිත් මේ මැරෙන මිනිස්සු කියලා අපි දන්නවා නම් එහෙනම් ඒක වුණත් බුදුරජාණන් වහන්සේ කියන ප්‍රමාණවත් කියලා මේ කලහයන් සංසිඳෙන්න. මොකද මේ අපි මිනිස්සුන්ගේ ඇසුරු කරන්නේ බොහොම ටික කාලයකට. සමහරට අපි රාජකාරී කරන තැනක වෙන්න පුළුවන්. සමහර විට ටිකක් වයසට ගිය මේ හෙට අනිද්දා විශ්‍රාම ගන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ තනත්තත් එක්ක අපි සමාජලාට ඔන්න අලුතෙන් රැකියාවට ගිහිල්ලා එයත් එක්ක යම්සි මතභේදයක් ඇති කරගත්තා නම් ඉතින් අපි මේ මේ හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්න කෙනෙක් එක්කයි මේ මතභේදයක් ඇති කරගන්නේ. වැඩි කාලයක් අපිට එකට ඉන්න නැහැ. නමුත් වැඩි කාලයක් එකට ඉන්න නැති බව අපි තේරුම් ගන්නෑ. අපි ඉතින් අර වෙච්ච වැරද්ද ලකුවට හිතා ගන්නවා, ඒ ගැන නැවත නැවත ප්‍රපංච කරනවා, හිතනවා, කල්පනා කරනවා. අපි අපි තුල ද්වේෂයෙන් දැවෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන මේ කුංචි කාලය, කෙටි කාලය අපි හුඟක් දැඩිව ගත්තොත් මේ දේවල් කෙනෙක්ගෙන් වෙච්ච අතපසු වීමක් වැරද්දක් අපි දැඩිව අරගෙන මේක නිකන් අපි සදාකාලිකව ඉන්නා වගේ හැඟීමකින් කටයුතු කටයුතු කරන්න ගියොත් ඒ තුල කවදාවත් අපේ හිත සමනලයටපත් වෙන එකක් නැහැ. ඉතින් අපිට මතක මතක තියාගන්න පුළුවන් නම් අපි මේ එකතකින් මේ අම්බලමක ගත කරන්නේ. ඔක්කොමලා නිකම් මගියෝ. ඒතර මේ අම්බලමේ එකතු වෙච්ච අපි පිරිස මේක අම්බලම නවාතනක් කරගන්නවා වෙනුවට මේ ඔක්කොම ඉන්නේ මගියෝ කියලා තේරුම් අරගෙන අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි හැමෝම මේ මුණ ගැහිලා තියෙන බොහොම කෙටි කාලයකටයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් මේ කලහයන් සංසිඳේ. අට්ඨිජ්ජාපානහරා ගවාස්ස ධනහාරිනෝ රට්ඨං විලුම්පමානානං තේසම්පි හෝති සංගති කස්මා තුම්හාක නොසියා දැන් බුදුරජාණන් සවත් උපමාවකින් ප්‍රශ්නයක් අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ මේ රටේ ඉන්නවා මේ හරක් හොරකම් කරන මිනිස්සු <clears throat> ඊළඟට මේ රට පුරා පුරාම විවිධාකාර අකටයුතුකම් කරන එහෙම නැත්නම් හොර මරකම් කරන මිනිසුත් ඉන්නවා ඒ මිනිස්සු සමාජලාවට පිරිසක් වශයෙන් නැත්නම් සමූහයක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් මේ කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒ කණ්ඩායම තුල එක්තරා අන්දමක සමගියක් තියෙනවා. හැබැයි කරන්නේ බොහොම නොහොඹිනා වැඩක්. හැබැයි ඒ කණ්ඩායම තුල පුදුමාකාර සමගියක් තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා මේ හරක් හොරකම් කරන මම් පහරන හොරු සමූහයක් තුලත් ඒබඳු සමගියක් තියෙනවා නම් මේ මහානකමක් කරන ඔබ වහන්සේලාට ඇයි සමග වෙන්න බැරි? කියලා බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා. සචේ ලභේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං අභිභෝය සබ්බානි පරිස්සයානි චරේය තේනත්ත මනෝ සතිමා දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ අර විදිහට අවවාද කළා දැන් වෙනත් පැත්තකට තමන්ගේ තමන් වහන්සේගේ හිත හැරිච්ච ආකාරය මේ ගාථා පෙළේ දෙවණියට අපිට දැක ගන්න පුළුවන් මුලදී ඉතින් උපමා දක්වමින් උපමා පෙන්වමින් අවවාද කරනවා මේ වික්ෂුන් වහන්සේලාට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා දැන් මෙතන කිසිසේත්ම වසන්න සුදුසු නැහැ එක්ක ඉන්න සුදුසු නැහැ ඉතින් ඒ නිසා Tamanට ගැළපෙන කල්යාණ මිත්‍රයෙක් නැත්තම් කල්යාණ මිත්‍රයෙක් ලැබෙනවා නම් අන්න ඉන්න පුළුවන් Tamanට තේරෙනවා නම් දැන් මෙතන කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා මට ඇසුරු කරන්න සුදුසුයි මට ඉගෙන ගන්න යමක් තේනවා මට ආදර්ශයට ගන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරන්න පුළුවන් ඇති කරගන්න පුළුවන් මේ තැනත්තව ඇසුරු කරා නම් කියලා අන්න Tamanට තේරෙනවා නම් ඉතින් බුදුරජාන් වහන්සේ කියන අනිකුත් සියලු දේවල් අත්හැරලා දාලා හොඳට සිහියෙන් ඒ තැනත්තව ඇසුරු කරන්න හැබැයි නොචේ ලබෙහෙත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරින් දිහිරා රාජාව රත්තං විජිතම් පහය ඒකෝ චරේ මාතංග රඤ්ඤේව නාගෝ හැබැයි Tamanට තේරෙනවා නම් මේ පිරිසේ කිසිම කෙනෙක් නැහැ මට ඇසුරු කරන්න සුදුසු. ඔක්කොමලා බොහොම අඳබාල විදිහටයි කටයුතු කරන්නේ. Tamanට තේරෙනවා Taman මේ ගුණයක් පුරා ගන්නයි හදන්නේ, Taman උඩුගම් බලා පීනන්නයි හදන්නේ. හැබැයි අනිත් පිරිස අපායටමයි Tamanව අදින්නේ. එහෙම Tamanට තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අඥාන බාල පිරිසක් බාල කෙනෙක් ඇසුරු කරනවා වෙනුවට හරියට නිකන් අර දිනන ලද රට අතහැරලා දාලා යන රජ කෙනෙක් වගේ එකලාව වාසය කරන්න කියලා. අපි හිතමු දැන් යම්සි රජ කෙනෙක් සෑහෙන පරිශ්‍රමයක් දළලා ලොකු යුද්ධයක් කළා. තමයි ඉතින් අපි හිතමු සතුරු රාජ්‍යයකින් තමයි සතුරු රාජ කෙනෙක්ගෙන් කො තමන්ගේ රට දිනාගත්තා. එහෙමත් නැත්නම් වෙනත් රටක් ගිහිලා ආක්‍රමණය කළා කොහොම හරි යුද්ධයක් කළා ඒ රට දිනාගත්තා. ලොකු පරිශ්‍රමයක් දරලා. හැබැයි ඉතින් පස්සේ මොකද කරන්නේ? ඒ සියලු පරිශ්‍රමය අත්හැරලා දාලා ඒ මුළු රට සෞභාග්‍ය සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්හැරලා දාලා යනවා යන්නේ. අන්න ඒ වගේ Tamanට සමානලාට තේරුණොත් සමහර විට Taman මේ ලොකු පරිශ්‍රමයකින් ගොඩනගාගත්ත දෙයක් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, පවුලක් වෙන්න පුළුවන්, කුමක් හෝ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේ ඉෂ්ට කරගත්තට පස්සේ Tamanට තේරෙනවා නම් මෙතන ඉන්න පිරිස මට ඇසුරු කරන්න සුදුසු නෑ. මෙතන ඉන්නේ බොහොම අපාගත අපාගාමී පිරිසක් මෙතන ඉන්නේ. ඒගොල්ලන්ගෙන් මට කිසිසේත්ම නිවැරදි ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ යන්නෙම තනිකරම රැල්ලට අහු වෙලායි කටයුතු කරන්නේ කියලා Tamanට තේරෙනවා නම් ඒ බඳු අඥාන පිරිසක රැඳෙනවට වඩා ඉන්නවට වඩා ඒ පිරිස අත්හැරලා දාලා උදකලාව වාසය කරනවා කියන එක තෝරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒකස්ස චරිතං සෙය්‍යෝ නත්ති බාලේ සහායතා. ඒකෝ චරේනච පාපානි කෛරා අපෝසුකෝ මාතංග රඤ්ඤේව නාගෝති. අර මාතංග හස්ති රාජයෙක් වගේ මේ කිසිම සහායකයෙක් නැතිව මේ ආරණ්‍යයකට ගිහිල්ලා කැලෑවකට ගිහිල්ලා තනිව එකලාව හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපිට තේරෙනවා දැන් මුලින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න උත්සාහත් වුණා. හැබැයි උන්වහන්සේගේ වචනයවත් කනකට ගන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ තීරණයක් ගන්නවා මේ පිරිස ඇසුරු කරනවට වඩා හොඳයි මම හුදකලා වෙනවා. මම තනියම මෙතනින් නික්මිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉතින් ඒ පිරිස අතහැරලා, කියන්නේ කොසඹෑනුවර ගෝචිතාරාමයේ අතහැරලා දැන් තනියම ගමන් කරනවා, වැඩම කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා බාලක ලෝණකාර කියන ගමට. ඒ ගමට වැඩම කරද්දී එතන වැඩ වාසය කරනවා බහු කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ උදේකලාව ගත කරන්නේ. ඉතින් උන්වහන්සේව මුණ ගැහුණාම ඒ ඒ ස්වාමීන් වහන්සේ බහු කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවනවා බුදුරජාණන් වහන්සේව දැකලා ඉස්සරහට පෙර ගමන් කරනවා පාදුහෝණය කරනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා එක පැත්තකින් නැත්තම් එකත් පසකින් ඇඳිලි බැඳගෙන වාඩි වෙලා ඉන්නවා දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඉතින් සාමාන්‍ය අර සුහද කතාවකින් මේ පිළිසඳරක් පටන් ගන්නවා කොහොමද මේ ආයුෂ්මතුන් මේ Tamanට පින්ඩ පාතේ හොඳට ලැබෙනවද ඒවැ අඩුවක් පාඩුවක් නැද්ද හොඳින් කටයුතු කරගෙන යනවද යැපෙන්න පුළුවන්ද කියලා ඉතින් මේ භික්ෂුන් වහන්සේගෙන් මේ බගු කියන ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. එතකොට මේ බගු කියන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ කිසිම අඩුපාඩුවක් නැහැ. යැපෙන්න පුළුවන්. කිසිසේත්ම මේ කාන්ත වීමක් නැහැ. මේ පින්නපාතේ අඩුවක් වෙන්නේ මට ඇති පමණට මේ ආහාර පින්නපාතේ මට ලැබෙනවා. පහසුවෙන් මං කාලය ගත කරනවා කියලා මේ බුදුරජාන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙලා උන්වහන්සේට යම් සිද්ධාර්මිෂ්ඨ කතාවක් කළා අවවාදයක් දීලා ඊට පස්සේ නැවතත් හුදකලාව වැඩම කරනවා. දැන් ඒ අවස්ථාව වෙනකොට භික්ෂුන් වහන්සේලා තුන් නමක් අනුරුද්ධ නන්දිය කිම්බිල කියන භික්ෂුන් වහන්සේලා තුන් නම පාචීන වංශය කියන මේ ප්‍රදේශයේ තමයි වැඩ වාසය කරන්නේ. ඉතින් මේ වැඩ වාසය කරන්නේ එක්තරා ආන්දමකින් කියනවා නම් වනාන්තරයක ඒ වනාන්තරය බලා ගන්න දොරටුපාලයෙකුත් ඉන්නවා. නැත්නම් ඒ උයන් පල්ලෙකුත් ඉන්නවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා තුන්ලම පුදුමාකාර සමග සම්පන්නව තමයි වැඩ වාසය කරන්නේ. දැන් අර ගෝෂිතාරාමේ කොසඹෑනුවර ගෝෂිතාරාමේ තිබිච්ච පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි දැන් මේ වික්ෂුන් වහන්සේලා තුන්නම අතර තියෙන්නේ. අතන නම් තිබුණේ ඕනෝන් අතර විරසක වීමක්, ගහබැන ගැනීමක්. නමුත් මෙතන තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක්. දැන් මෙතනට මේ බුදුරජාන් වහන්සේ වැඩම කරනකොට අර උයන් පල්ල දකිනවා බුදුරජාන් වහන්සේ. දැකලා දැන් මේ උයන් පල්ල කැමති නැහැ අර භික්ෂුන් වහන්සේලාට කවුරුවත් ගිහිල්ලා මේ හිරිහැර කරනවාට බාධා කරනවා. මොකද ඒ උයන් පල්ල දන්නවා මේ භික්ෂුන් වහන්සේලා බොහෝම සමන් සම්පන්නයි. ඒ වගේමයි මේ ශ්‍රමණ ධර්මයක් පුරන්නයි උත්සාහවත් වෙන්නේ. වෙන වෙන අනන් මනන් වෙන අනිකුත් කටයුතු බාහිර දේවල් මොකක්වත් නැහැ. මේ නිවන් දකින අභිලාෂය පමණයි තියෙන්නේ. ඉතින් පුදුමාකාර වීරයකින් උත්සාහයකින් කැපවීමකින් ඒ කටයුත්තේ නිරත වෙනවා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි පුදුමාකාර ගෞරවයක් හදවතින්ම මේ උයන්පල්ලාගේ හිතෙත් පහළ වෙලා තියෙනවා. ඉතින් එයාටත් ඕනේ මේ භික්ෂුන් වහන්සේලාගේ සමගි සම්බන්ධ ගතිය නැත්නම් ඒ අය දරණේ උත්සාහය පුළුවන් තරම් ආරක්ෂා කරලා දෙන්න. කිසිසේත්ම තවත් තැනකින් වෙනත් කෙනෙක්ගෙන් හිරිහැරයක් වෙනවට බාධාවක් වෙනවට ඒ උයන්පල්ලා කැමති නැහැ. දැන් මේ බුදුරජාන් වහන්සේ වැඩම කරද්දී ඉතින් මේ උයන්පල්ලා මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේව නවත්තනවා. නවත්තලා කියනවා ඔබ වහන්සේ වඩින්න එපා එතෙන්ට. මෙහෙම භික්ෂුන් වහන්සේලා තුන් නමක් එතන බොහොම හොඳින් තමන්ගේ ශ්‍රමණ ධර්මයන් කරගෙන යනවා. ඔබ වහන්සේ ගිහිලා බාධා කරන්න එපා. ඒ හින්දා යන්න එපා. කියලා බුදුරජාන් වහන්සේට යන්න දෙන්නේ නැහැ. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ එතකොට ඉතින් තමන් වහන්සේව හඳුන්ලා දීලා මම තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේ මගේ ගෝලිය තුන් නමක් තමයි එතන ඉන්නේ. එහෙම කියලා ඉතින් තමන්ගේ තියෙන පත්වේ ඉතින් මේ යම්පල්ලට පෙන්නලා ඉතින් තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්නලා එතෙන්ට යාවි කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් කරන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ බොහොම නිහතමානීව මේ යම්පල්ලා කියන දේ අහුම්කන් දීගෙන එතන වැඩ වාසය කරනවා. අර තමන් වහන්සේගේ තියෙන පුළුවන්කාරකමක් කිසිසේත්ම පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් මේ පෙන්වුන්ට මතක් කරගන්න පුළුවන් අර ධාතු විභංග සූත්‍රයේදීත් මේ වගේම සිදුවීමක් සිද්ධ වෙනවා. අර පුක්කුසාති කියන රජතුමා බිම්බිසාර රජතුමාගෙන් ලැබිච්ච හසුන්පතක තිබිච්ච ධර්මයේ පිළිබඳව නැත්නම් බුදුන් පහළ වුණා කියන පණිවිඩය තේරුම් අරගෙන තමන්ව පැවිදි වෙනවා. තමන්ගේ රාජ්‍ය අතහැරලා දානවා. අතහැරලා දාලා බුදුරජාන් වහන්සේව හොයාගෙන දීර්ඝ ගමනක් ගෙවාගෙන රජගහනුවර දෙසට පැමිණෙනවා. ඉතින් ඒතකොට හොඳටම රෑබෝ වෙනවා. ඊට පස්සේ මේ කුඹල් හලක ඒ කුඹල් කාර්යයට කියලා මේ ලැබුම් ගන්නවා. ඒ වෙලාවේ දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තමන් වෙනුවෙන්ම පැවිදි වෙලා තමන් වහන්සේව හොයාගෙන එන මේ පුක්කුසාතිව. මේ පුක්කුසාති කියන ශ්‍රමණයාව දකිනවා. දැකලා ඒ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් දීර්ඝ මාර්ගයේ ගෙවාගෙන බුදුරජාණන් වහන්සේත් එතනටම වැඩම කරනවා. එතනම එතනටම වැඩම කළා අහනවා අර උයන්පල්ලගෙන් මට පුළුවන් ද එක රාත්‍රියක් මේ මේ අහනවා අර කුඹල්කාරයාගෙන් මට පුළුවන් ද මේ කුඹල් ගෙයි කුඹල් හලේ එක රාත්‍රියක් ගත කරන්න. ඉතින් ඒක අතින් අර බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ ගාව තිබිච්ච මේ manussකම ආශ්චර්යවත් මිනිස් ගුණය නිහතමානී ගුණය මේ වගේ අවස්ථාවලදී පුදුම විදිහට කැපිලා පේනවා. ඉතින් එතනදී කුඹල්කරුවා මොකද්ද කියන්නේ? මට නම් බරක් නැහැ. කුබල් හලේ ඕන තරම් ඉඳ තියෙනවා. හැබැයි මීට කලින් ආපු පැවිද්දෙක් දැනටමත් ඒ කුබල් හලේ ඉන්නවා. එයා කැමති නම් ඔබ වහන්සේටත් ඉන්න පුළුවන්. අන දැන් එකාතකින් අර එතන තිබිච්ච යම් පමණක සදාචාරයක් පෙන්눔 කරනවා. දැන් මීට කලින් යම්ස කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාට තමයි දැන් ඒක සෑහෙන වැඩි වටිනා වගකීමක් තියෙන්නේ. එයාගේ අනසක තමයි දැන් තියෙන්නේ. මොකද එයා තමයි කලින් පැමිණියේ. එයා අනුමත කරනවා නම් එයා කියනවා නම් මටත් බරක් නැහැ මට බාධාවක් වෙන්නේ නැහැ ඔබ වහන්සේත් වැඩම කරන්න කියලා ඉන්න පුළුවන්. නැත්නම් එයා කියනවා නම් නෑ නෑ මට තනියෙන් ඉන්න ඕනේ මට විවේකයෙන් ඉන්න ඕනේ ඔබ වහන්සේ පැමිණීම නිසා මට බාධාවක් වෙන්නේ කියලා අකමැත්තක් පෙන්නනවා නම් එහෙනම් ඔබ වහන්සේට ඉන්න විදිහක් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ බොහොම නිහතමානීව පුක්කුසාති ගාවට ගිහිල්ලා ඉතින් අහනවා මමත් මේ එක රාත්‍රියක් ගත කරන්නයි පැමිණියේ කමක් නැද්ද මම මෙතන හිටියට. දැන් මේ තමන් වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනාගෙන් තමයි මේ අවසර ගන්නෙ. තමන් මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා හෙලි කරන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයා කියලා හෙලි කරන්නේ ඒ වෙනුවට තමන් ඒ එදා සමාජ ධර්ම අනුව ඒ නිවැරදි සදාචාර ගුණධර්ම අනුව ඒ කලින් ආපු ඒ තැනත්තාකින් විමසනවා. බරක් නැද්ද මමත් මෙතන හිටියට? කරදරයක් නැද්ද මමත් මෙතන හිටියට? ඉතින් එතකොට පුක්කුසාති ඉඩ දෙනවා. එයා කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඉඩ තියෙනවා. ඔබ වහන්සේත් වාසය කරන්න. ඉතින් තමයි ඉඩ දෙන්නේ. ඉතින්දිත් බුදුරජාණන් වහන්සේ නැවතත් මේ තේරුම් ගන්නවා මෙයා මේ ටිකක් සමාධියේ සුවයකින් ගත කරන්න කැමති මේ වෙලාවේදී. ඉතින් කතා කරන්න සුදුසු නැහැ. කියලා ඉතින් අර පුබ්බසාති ස්වාමීන් වහන්සේ සමාධි සුවයෙන් ගත කරද්දී බුදුරජාණන් වහන්සේත් සම්වත් සුවයෙන් වාසය කරනවා. පුබ්බසාති ස්වාමීන් වහන්සේ සමාධියෙන් නැගී සිටියට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාවක් කරන්නේ. ඉතින් අහන්නෙත් ඔබ වහන්සේ කා වෙනුවෙන්ද පැවිදුනේ? ඉතින් එතකොට කියනවා මේ ශ්‍රමණ ශ්‍රමණ බවත් ගෞතමයන් වෙනුවෙන් නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම පැවිදි වුනේ. ඒ බුදුරජාණන් වහන්සේව දැකලා තියෙනවද? නෑ මම දැකලා නෑ. දැක්කොත් අඳුර ගන්න පුළුවන්ද? ඒත් මම දන්නේ නෑ. ඉතින් ওই විදිහට තමයි උත්තර දෙන්නේ. ඉතින් එතෙන්දිවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ භාග්‍යවත් වූ බුදුරජාන් වහන්සේ කියලා නැත්නම් මේ Taman වෙනුවෙන් මේ පුක්කුසාති පැවිදිලා තියෙන්නේ කියලාවත් හෙලි කරන්නේ ඒ වෙනුවට ධර්මයේ දේශනා කළා ධර්මයේ තුලින් භාගතුන් වහන්සේව හඳුනගන්න තමයි අවස්ථාවක් සලස්සලා දෙන්නේ. දැන් ඒ බඳුම සිදුවීමක් තමයි කාටකින් මේ මෙතනක් සිද්ධ වෙන්නේ. මෙතන දැන් අර දොරටු පාලයාට තමන් කියන්නේ මේ මම මගේ ගෝල පිරිසක් තමයි මෙතන ඉන්නේ කියලා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ බොහොම නිහතමානීව මේ උයන්පල්ලා කියන දේ අහගෙන ඉන්නවා. හැබැයි වාසනාවකට මේ දෙබස ඇහෙනව අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. සමහර විට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ටිකක් ඒ උයන්පල්ලා ඉන්න ගේට්ටුවට ආසන්නයේ මොකක් හරි කටයුත්තකට පැමිණිච්ච අවස්ථාවක් වෙන්නේ නැති. ඒ නිසා මේ දෙබස ඇහිලා බලනෝ මේ කවුද ඇවිල්ලා ඉන්නේ බැලුවහම මේ බක් බුදුරජාණන් වහන්සේ ගමන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉක්මනටම ඇවිල්ලා උයන්පල්ලට කියනවා මේ මගේ ගුරුවර ගුරු ස්වාමීන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වැඩම කළා තියෙන්නේ උන්වහන්සේට ඉක්මනටම එන්න දෙන්න මෙය ඔතන හරස් කරන්න එපා ගේට්ටු වහන්න එපා එන්න දෙන්න කියලා ඉතින් උයන් පල්ලන්ට කියලා බුදුරජාන් වහන්සේව කැටුව ඉස්සරහට යනවා ඊළඟ ඉක්මනටම කියනවා අනිකුත් ස්වාමීන් වහන්සලා දෙන මටත් කිම්බිල ස්වාමීන් වහන්සේටත් ඊළඟට අ එතන ඉන්න නන්දිය ස්වාමීන් වහන්සේට සැලකනවා ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කළා තියෙනවා ඉක්මනටම වැඩම කරන්න කියලා. ඉක්මනටම පැමිණෙන්න කියලා. ඉතින් එතකොට උන්වහන්සලත් ඉක්මනටම පැමිණෙනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා සිවුරු පිළිකර පිළිගන්නවා. පාත්‍රයේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිගන්නවා. ඊළඟට පැන් සකස් කරනවා. ගිහිල්ලා පාදෝවණය කරනවා. ආසනයක් සකස් කරනවා. බුදුරජාන් වහන්සේව වඩා හිඳවලා තුන්නමම වන්දනා කළා. ඔන්න දැන් එකක් පසකින් වාඩි වෙනවා. ඉතින් මේ විදිහට සිදු වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ අර සාමාන්‍ය කතාව දැන් පටන් ගන්නවා. පිළිසඳර කතාවක් පටන් ගන්නවා. කොහොමද අනුරුද්ධ යපෙන්න පුළුවන්ද? පින්නපාතේ හොඳින් ලැබෙනවාද? මේ පැත්තේ කරදරයක් නැද්ද? කියලා ඉතින් බුදුරජාන් වහන්සේ පිළිසඳර කතාවක් පටන් ගන්නවා. ඉතින් එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි කිසිම කරදරයක් නැහැ අපිට හොඳින් පින්නපාත ලැබෙනවා යැපෙන්න පුළුවන් කියලා ඉතින් ඒ Tamanගේ සුවදුක් බුදුරජාණන් වහන්සේට හෙළි කරනවා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් දැන් නැවතත් ප්‍රශ්නයක් අහනවා කච්චිපන වෝ අනුරුද්ධ සමග්ගා සම්මෝධමාන අවිවදමාන හීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤම් පියචක්කුහි සම්පස්සන්තා විහරන්තා විහරතාති මොකද බුදුරජාන් වහන්සේ පැමිණිය පසුබිමේ තිබුණේ බොහොම අප්‍රසන්න ගතියක් මොකද මේ බොහොම අප්‍රසන්න පරිසරයක ඉඳලා විවාදයට පාත්‍ර වෙච්ච පරිසරයක ඉඳලා ඔවුනෝන් විරසක වෙච්ච භික්ෂුන් වහන්සේලා පිරිසක් අතරක ඉඳලායි දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විමසනවා මේ ස්වාමින් වහන්සේලාගෙන් කොහොමද ඔබ වහන්සේලා බොහොම සමගියෙන් වාසය කරනවද? හරියට නිකන් කිරි වතුරයි එකතු වෙලා බොහොම කිසිම කරදරයක් නැතුව ඉන්නවා වගේ. Taman ඔවුනෝන් කෙරෙහි බොහොම ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවද? කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. අවිවාද අවිවදමාන කිසිසේත්ම විවාදයක් කරන්නේ නැතුව වාසය කරනවාද සම්මෝධමාන ඔවුනොවුන් කෙරෙහි සමගි සම්පන්නව නැත්නම් මිත්‍රශීලීව වාසය කරනවාද සමගිව වාසය කරනවාද කීරෝධකී භූතා කිරි වතුරයි වගේ හොඳට මිශ්‍ර වෙලා වාසය කරනවාද අඤ්ඤමඤ්ඤම් පියචක්කෝහි සම්පස්සන්තා විහෙරතාති ඔවුනොවුන් කෙරෙහි බලද්දී තියෙන ප්‍රිය බැල්මක් ඒ මේක මේ බොරුවට කරන ප්‍රිය බැල්මක් නෙමෙයි. ඉස්සරහට hina වෙලා පස්සේ වෛර කරන ගතියක් නෙමෙයි. හදවතින්ම විවෘත ගතියක්. හදවතින්ම ප්‍රිය බැල්මක්. එහෙම ගතියකින් වාසය කරනවාද? දැන් සමහරවිට අපි භික්ෂුන් වහන්සේලා පිරිසක් වාසය කරද්දී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන පිරිසක්, යෝගී පිරිසක් වාසය කරනවා වෙන්න පුළුවන්. එකට වාසය කරනවා වෙන්න පුළුවන්. අපි කොහොමද ඕනෝන් කෙරෙහි කටයුතු කරන්නේ? අපි මේ තව කෙනෙක් භවනා කරනවා දැකලා තව කෙනෙක් කටයුත්තක් කරනවා දැකලා එයා කෙරෙහි යම්කිසි ඊර්ෂ්‍යා පහල කරගන්නවද? එයාට වඩා මම දන්නවා මම හොඳයි මම ඊට වඩා ඉහළයි ඉන්නේ කියලා මාන්නක්කාරකමක් ඇති කරගන්නවද? අනේ මේ මම වගේම මේ සංසාරයෙන් අත මිදෙන්න හදන තවත් කෙනෙක් නේද කියලා ප්‍රිය ඇසින් බලලා ඕනෝන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා. ඒකත් මේ ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ නගන්නේ. මේ අනිකුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් අනිකුත් මේ ගෙවල් දොරවල් අත්හැරලා දාලා ගිහි ජීවිතේ අත්හැරලා දාලා මහාන වෙලා තියෙන්නේ මහානකමක් පුරන්න නිවන් දකින්න දුකින් අත මිදෙන්න ඉතින් මේ බඳු පිරිසකට තමනුත් එකතු වෙලා බොහොම සමගි සම්පන්නව ඔවුනෝන් කෙරෙහි මෛත්‍රී සම්පන්නව කටයුතු කරනවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ එතකොට ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ පිළිතුරු දෙනවා තග්ගමයන් බන්තේ සමග්ගා සම්මෝධමාන අවිවදමාන කීරෝධකී බොහතා අඤ්ඤමඤ්ඤම් පියචක්කෝහි සම්පස්සමාන්තා සම්පස්සන්තා විහෙර විහෙරාමාති එහෙමයි ස්වාමීනි අපි තුන් දෙනවා බොහොම සමගින් සමගි සම්පන්නව වාසය කරනවා හරියට කිරියේ වතුරයි මිශ්‍ර වෙලා තියෙනවා වගේ හොඳට පහසුවෙන් වාසය කරනවා ඕනෝන් කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේට තව ටිකක් දැනගන්න ඕනේ කොහොමද මේ වාසය කරන්නේ දැන් මේ මේක ඉතින් අට වචනෙට කියන්න පුළුවන් මට පොඩ්ඩක් තව විස්තර කරලා දෙන්න කොහොමද මේ මේම කටයුතු කරන්නේ ප්‍රායෝගිකව කොහොමද මේම කටයුතු කරන්නේ කියලා ඊට පස්සේ තවදුරටත් මේ ප්‍රශ්නේම අහනවා දැන් ඊට පස්සේ අ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා උන්වහන්සේ කියනවා මට මේ වගේ සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා ලැබෙනවා කියන එක පුදුමාකාර ලැබීමක් මෙබඳු සමගි සම්පන්න වාසයක් කියන්නේ මට ලොකු ලාභයක් කියලා තමයි මම කල්පනා කරන්නේ. මෙබඳු දෙන්නෙක් තවත් යාළුවෝ දෙන්නෙක් සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා දෙනමක් මේ වගේ දෙනමක් මට ලැබිච්ච එක පුදුමාකාර මං කරපු මං පෙර කරපු පිනක් කියලා තමයි මම කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ඉස්සරහා ඉඳද්දිත් මට උන්වහන්සේලා දෙනම කෙනෙක් තියෙන්නේ පුදුමාකාර මෛත්‍රී සහගත හැඟීමක්. උන්වහන්සේලා මාගාව නැති වෙලාවෙදිත් මගේ හිතේ තියෙන පුදුමාකාර මෛත්‍රී සහගත හැඟීමක්. ඒ නිසා උන්වහන්සේලා ඉන්න අවස්ථාවේදීත් මම යම් හෝ ක්‍රමයකට උන්වහන්සේලාට කයින් මෛත්‍රී සහගතව කටයුතු කරන්න පුළුවන් නම් මම ඒ විදිහට කටයුතු කරනවා. උන්වහන්සේලා මා හමුවේ නැතත් උන්වහන්සේලා වෙනුවෙන් මට යමක් කරන්න තියෙනවා නම් මම බොහොම මෛත්‍රී සහගතව ඒ කාය කර්මය කරනවා. කයින් ඒ කටයුත්ත කරනවා. උන්වහන්සේලා හමුවේහි මට යමක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ අය කෙරෙහි මෛත්‍රියෙන් මම මේ දේ ප්‍රකාශ කරනවා. ඒ ඒ අය මේ අවස්ථාවේදී නැත්තම් ඒ අයත් ඒ අය ගැන මට වෙනත් කෙනෙක් එක්ක කතා කරන්න තියෙනවා නම් ඒ අයගේ ගුණයක්ම ප්‍රකාශ කරමින් ඒ අය කෙරෙහි මෛත්‍රී සහගතවම මම කතාවක් කරනවා. ඒ අයත් එක්ක එක්ව කටයුතු කරද්දී මම හිතින් බොහොම මෛත්‍රී සහගතව කටයුතු කරනවා. මේ වෙලාවේදී ඒ අය ඉන්න වෙනත් තැනක නම් එතනදිත් මම මෛත්‍රී සහගතව මගේ මනෝ කර්මය පාවිච්චි කරනවා. ඒ කියන්නේ එතන නැහැ මේ දෙබිඩි දෙබිඩි චරිතයක් නැහැ. අපි එකක් කියලා එකක් කරන ගතියක් නැහැ. තව එකක් කරන ගතියක් නැහැ. යමක් කියනවාද ඒ දෙයම තමයි කරන්නේ. යමක් කරනවාද ඒ දෙයම තමයි කියන්නේ. යමක් හිතනවාද ඒ දෙයම තමයි ඉෂ්ට කරන්නේ. අපි කවුරු හරි ඉස්සරහට හම්බුනහම ලොකුවට hina වෙලා බොහොම සුහද බවක් පෙන්නලා එයා තැනත්ත අයිනට ගියාට පස්සේ එයා කෙරෙහි ඊර්ෂ්‍යාව පහළ කර ගැනීමක්, නෝක්කඩු කීමක්, එයාගේ දුර්ගුණ හෙළි කිරීමක් එහෙම දෙබිඩි චරිතයක් නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. ඒ වෙනුවට බොහොම හෘදයාංගම බවක්, අවංක ගතියක්, හදවතින්ම මෛත්‍රී සහගත බවක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් තවදුරටත් ඉතාම වටිනා ප්‍රකාශයක් මෙතෙන්දී අනුරුද්ධ සාමින් වහන්සේ දේශනා කරනවා තස්ස මයිහම් බන්තේ ඒවං හෝති මට මෙන්න මේ විදිහට හිතෙනවා යන්නෝනාහං සකංචිත්තං නික්කිපිත්වා ඉමේ සංඒව ආයස්මන්තානං චිත්තස්ස වසේන වත්තේ යන්ති මට හිතෙනවා මේ මගේ හිතට එන අදහස් මම පැත්තකින් තියලා මේ මාත් එක්ක ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාගේ අදහස් ඉෂ්ට වෙන ආකාරයෙන් මම කටයුතු කළා නම් ඒ අයගේ අදහස් වලට අනුව මම කටයුතු කළා නම් වටිනවා කියලා තමයි මම කටයුතු කරන්නේ. දැන් සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට වෙන්නේ වික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, පවුලේ උදවිය වෙන්න පුළුවන්, අපි පිරිසක් විදිහට වාසය කරද්දී. අපිට ඕන දැන් මගේ හිතට යම්කිසි අදහසක් පහළ වෙනවා. ඉතින් මට ඕනේ දැන් ඒක ඉෂ්ට කරන්න. මට ඕනේ ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් මම අපි හිතමු රාත්‍රී භෝජනය ගන්න වෙලාවෙදී වෙන්න පුළුවන්, කට්ටිය එකතු වෙච්ච වෙලාවකදී වෙන්න පුළුවන්. රූපවාහිනී නරඹමින් පිරිසම ඉන්න වෙලාවෙදී වෙන්න පුළුවන්. මේ මාක්කාරී අවස්ථාවකදී දැන් මේ මගේ අදහස ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා මම උත්සාහන්ත වෙනවා මගේ අදහසට අනිත් පිරිස නතු කරගන්න. මම තමයි ගෘහ මූලිකයා, මම තමයි ගෙදර තාත්තා, මම තමයි ගෙදර අම්මා, මම තමයි ගෙදර ලොක්කා. මම තමයි වැඩිම අහල් දරුවා. ඉතින් ඔය විදිහට මොකක් හරි අපිට දාගන්න පුළුවන් අපි ගැන ලොකු තත්වයක් ආරෝපණය කරගන්න පුළුවන්. ඉතින් මට ඇවිල්ලා තිනවා ඊටාම වටිනා අදහසක්. ඒ නිසා මම මේ අදහස මුළු පවුලටම කියලා මුළු පවුලම මේ අදහස අනුව අනුගත වෙලා කටයුතු කළ යුතුයි. එහෙම තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. එහෙම නැත්නම් අපි හිතමු අපි පිරිසක් විදිහට අපි ආයතනයක කටයුතු කරනවා නම් ඉතින් අපි ආයතනයේ කටයුතු කරන පිරිසේ සමාජයට ඉතින් පහළ වෙන්නේ ඔන්න ඔයගේ තත්ත්වයක්. යම්සි කෙනෙකුට පහළ වෙන යම්සි අදහසක් ඉතින් එයාට අවශ්‍යයි ආයතනය තුල ඒක ක්‍රියාත්මක කරන්න. අනිත් සියලු දෙනා ඒකට අනුගත වෙන්න. එමත් නැත්නම් භික්ෂු පිරිසක් වශයෙන් ආරණ්‍යයක, සේනාසනයක, පන්සලක වාසය කරද්දී අපි තුමු වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට යම්සේ අදහසක් පහළ වෙනවා. ඉතින් එතකොට එයා ඒක ඉදිරිපත් කළා. උත්සාහන්ත වෙනවා අනිත් සියලු දෙනාම මේ අදහස නතු කරගන්න. දැන් මෙතන මේ අනුරුද්ධ සාමින් වහන්සේ කරන ප්‍රකාශයට වඩා හාත්පසින්ම වෙනස්. උන්වහන්සේ තමන් වහන්සේ තුළ තියෙන නිහතමානීත්වයත් ඒ තමන්ගේ පිරිසේ තියෙන සමගිය ආරක්ෂා කර ගැනීමත් ගැන කල්පනා කරන්න වෙනස් ආකාරයකට. උන්වහන්සේ කියන්නේ මට හිතෙනවා මගේ තියෙන අදහස පැත්තකට දාලා මේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ අදහස් අනුව කටයුතු කරන්න පුළුවන් නම් වඩාම වටිනවා. ඒ තමයි මේ කල්පනා කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් දේශනා කරනවා චිත්තං නික්ඛිපිත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි නානාහි කෝනෝ බන්තේ කායා ඒකංච පන මඤ්ඤේ චිත්තංති උන්වහන්සේ දේශනා කරනවා මේ අපි ශරීරය වශයෙන් ශරීර වශයෙන් තුන්නමක් වුණාට අපේ හිත වශයෙන් එකයි අපි තුන් දෙනාටම තියෙන එකම හිතක් අපි තුන් දෙනාම කල්පනා කරන්නේ එකම ආකාරයක. හැබැයි ඉතින් කයෙන් අපි තුන් නමක්, තුන් දෙනෙක්. හැබැයි හිත අතින් ගත්තොත් අපි ඔක්කොටම තියෙන අපි තුන් දෙනාටම තියෙන එකම හිතක්. ඉතින් දැන් මේ කතාව අනුරුද්ධ සාමීන් වහන්සේ පමණක් නෙමෙයි කරන්නේ. දැන් ඊට පස්සේ නන්දිය කියන සාමීන් වහන්සේවත් ගෙන්නලා බුදුරජාන් වහන්සේ ඔය වගේම අහනවා. කොහොමද නන්දිය මේ දානෙ ටික ලැබෙනවද පින්ඩපාතේ ලැබෙනවද පහසුවෙන් වාසය කරනවද ඉතින් මේ විදිහට විමසවම උන්වහන්සේත් මේ විදිහටම උත්තර දෙනවා ඊට පස්සේ කොහොමද වුණුන් අතර සමගි සම්පන්නව වාසය කරනවද කියලා අහුවාම ඒ විදිහටම උත්තර දෙනවා ඉතින් ඒ ගැන පොඩ්ඩක් තව විස්තර කරන්න කියලා කිව්වහම දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශය හා සමාන ප්‍රකාශයක් නන්දි ස්වාමීන් වහන්සේත් කරනවා ඊට පස්සේ කිම්බිල කියන ස්වාමීන් වහන්සේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේත් සමග සාකච්ඡා කරනවා. ඒ අන්දමින්මයි උත්තර දෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අනුරුද්ධ සාමීන් වහන්සේ හිතලා කියප එකක් නැත්නම් මවලා කියප එකක් ආරෝපණය කළා කියප එකක් බොරුවට මවාපෑමක් නෙමෙයි මේ කළා තියෙන්නේ. වෙන වෙනම සාකච්ඡා කළ බැලුවාම තුන් නමටම තියෙන්නේ එකම අදහසක්. තුන් නමම ඕනෝන් කෙනෙහි ගෞරව සම්ප්‍රයුක්තව බොහොම නිහතමානීව සමගි සම්පන්නව තමයි වාසය කරන්නේ. කවුරුවත් අනිත් කෙනාව යටපත් කරගෙන තමන්ගේ අදහස මුදුන්පත් කරගෙන එහෙම යන ගතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අර අපි කයින් තුන් නමක් වුණාට හිතින් එක්කෙනෙක් කියන අදහස තමයි තුන් නමගම තියෙන්නේ. දැන් මේ විදිහට විස්තර කරාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් ඒක ගැන බොහොම සතුටු වෙනවා. දැන් තවදුරටත් විස්තර කරන්න විස්තර කිරීමක් දැන් මේ භික්ෂුන් වහන්සේලා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් දැන් මෙහෙම ඉතින් හොඳයි හොඳයි මේ මේ කරන කටයුත්ත. ඒ නිසා අප්‍රමාදීවත් දැන් කටයුතු කරනවා. කෙලස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවාද? දැන් ඔබ වහන්සේලා හොඳට සමගිය සම්පන්නව වාසය කරනවා බොහොම හොඳයි. දැන් කොහොමද ඉතින්? කෙලස් තවන වීරයෙන් කටයුතු කරනවාද? භාවනා කරනවාද? කියලා ඔන්න දැන් ප්‍රතිපදාව ගැනත් විමසීමක් කරනවා. නිවන නිවනට යමු සිත් ඇතුව වාසය කරනවා කියලා විමසීමක් කරනවා. ඉතින් එතකොට උන්වහන්සේ තවදුරටත් විස්තර කරනවා මේ කවුරු හරි කෙනෙක් ගමට ගියාම ඉතින් ඒ ගමට ගිහිල්ලා පින්නපාතේ අරගෙන කලින්ම වැඩිය ස්වාමින්වහන්සේ ආසන පැනවීමක් කරනවා. ඊළඟට පරිභෝග කරන වතුර ටික සකස් කරලා තියෙනවා. මොනවා මොන හරි අනිකුත් වතක් පිළිවෙතක් තියෙනවා නම් ඒ ස්වාමින්වහන්සේ ඉෂ්ට කරලා තියෙනවා. ඊට පස්සේ යම් ස්වාමින්වහන්සේ කෙනෙක් පසුව එනවා නම් ඉතින් ස්වාමීන් වහන්සේට අර එතකොට පහසුකම් ඔක්කොම ටික සැලසිලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි නම් ඔන්න මුලින්ම පින්නපාත වැළඳුවේ. ඉතින් ඒකෙන් යම්කිසි දෙයක් වැඩිපුර යමක් ලැබිලා ඒක ඉතිරි වෙලා තියෙනවා නම් ඒකත් තැම්පත් කරලා තියෙනවා. මොකද පස්සේ වැඩපු ස්වාමීන් වහන්සේලාට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් අන්න ඒක අරගන්න. මේ විදිහට දැන් මේ ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. තවත් ඉතින් මේ මේ සාමාන්‍යයෙන් සිදු වෙන ක්‍රියාවක් කියනවා යම් වෙලාවක දැක්කොත් එහෙම වතුර පුරවන කලේ වතුර නැහැ. දැන් වතුර ටිකක් අඩුයි. එහෙම නැත්නම් Taman ඒ දැකපු කෙනා ගිහිල්ලා වතුර පුරවලා තියෙනවා. නැතු මේ අනිත් කෙනා පුරවාවි කියලා මගාරින්නේ නැහැ. ඒ වෙනුවට Taman මේක පුරවලා තියෙනවා. මොකද මේ මෛත්‍රී සහගත කාය කර්මයක් තමයි ඉෂ්ට කරන්නේ. Taman දන්නවා මේ මාත් එක්ක තවත් දෙනමක් වාසය කරනවා. මට ඒ අය කෙරෙහි තියෙන මෛත්‍රියක් මේ වෙලාවේදී වතුර කලේ හිස් මම ඒ අයට කරන මෛත්‍රියක් වශයෙන් මම මේ වතුර කරේ පුරවලා තියෙනවා. ඒතර මම විතරක් නෙමෙයි ඒ අයත් ඉතින් වතුර ටිකක් බොනවා. ඊට පස්සේ තවත් පැත්තක් කතා කරනවා යම් වෙලාවකදී තියෙනවා නම් මොකක් හරි වාජනයකට වතුර ටිකක් අරන් එන්න. ඒක මට තනියෙන් අරන් එන්න බැරි නම් මම පුංචි සංඥාවක් කළා වෙනත් ස්වාමින්වහන්සේ කෙනෙක්වත් කැඳව ගන්න. කැඳවගෙන අපි දෙන්නා ඒ වතුර එක අරගෙන එනවා. මෙතෙන්දිවත් අපි කතා කරන්න යන්නේ නැහැ. එතන තමයි අර ප්‍රතිපදාවට තියෙන ගෞරවය ප්‍රතිපදාවට තියෙන නැමියාව පෙන්눔 කරන්නේ මේ අනුරුද්ධ ස්වාමීන් විස්තර කරනවා යම් වෙලාවකදී මට අනිත් කෙනෙක්ගේ සහයෝගයක් වුමනා නම් මම මේ අතකින් පුංචි සංඥාවක් කළා තමයි මේ ස්වාමීන් වහන්සේව කැඳවගන්නේ ඊට පස්සේ ඒ වැඩේට එයාගේ සහයෝගය ගන්නෙ ඒක නිසාවත් අපි කතා කරන්න යන්නේ නැහැ හැබැයි එතනින් අදහස් වෙන්නේ අපි කතා නොකර ඉන්නවා කියලා අපි හැම පස් දවසකට වරක්ම කියන්නේ දවස් 5කට වරක් අපි තුන් දෙනාම හොඳට මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මුළු රාත්‍රියේ මුළුල්ලේ දැහැමි කතාවක් කරනවා. දවස් 5කට වාරයයි හැබැයි මේ කතාව කරන්නේ. ඒ කතා කරන්නේ දැහැමි කතාවක්. මේ අනෙකුත් අනවශ්‍ය දෙතිස් කතාවක් නෙමෙයි කරන්නේ. දැහැමි කතාවක් අර බුදුරජාන් වහන්සේ කියලා දේශනා කරලා තියෙන ඒ දස කතාවක් තමයි අපි කරන්නේ. ඉතින් මේ විදිහට දැන් බුදුරජාන් වහන්සේට මේ තමන් වහන්සේලා ගත කරන අප්‍රමාදී ජීවිතය ගැන දේශනා කරනවා. දැන් මෙහෙම දේශනා කළාට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ තවදුරටත් අහනවා දැන් මේ විදිහට ඉතින් හොඳයි කටයුතු කරන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. ඉතින් මෙහෙම කටයුතු කිරීම හරහා මේ සාමාන්‍ය මනුෂ්‍ය ධර්මය ඉක්මවා ගිහිල්ලා උත්තරී මනුෂ්‍ය ධර්මය දැන් ලැබිලා තියෙනවා. එහෙනම් ධ්‍යාන මාර්ගඵල මට්ටම් දැන් ඔබ වහන්සේලා සාක්ෂාත් කරලා තියෙනවද? කියන ප්‍රශ්නේ තමයි දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ අහන්නේ අනුරුද්ධ සාමීන් වහන්සේගෙන්. දැන් ඔන්න බුදුරජාන් වහන්සේට පිළිතුර වශයෙන් මේ තමන් වහන්සේලා මේ විදිහට සමග සම්පන්නව කටයුතු කරද්දී, භාවනා කරද්දී ආපු ගැටලුවක් ගැන අනුරුද්ධ සාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට හෙළි කරනවා. උන්වහන්සේ කියනවා මේ මම මේ විදිහට කටයුතු කරද්දී කාය ජීවිත নিরপেক্ষව කටයුතු කරද්දී භවනා කරගෙන යද්දී හිතේ හොඳට ආලෝක සංඥාව දිනු කරද්දී හැබැයි මේ ආලෝක සංඥාව රැඳී සිටින්නේ නැහැ. ඒක ඉක්මනට ඉවත් වෙලා යනවා. ඉතින් මේක මට තාම ගැටලුවක්. මට තේරෙන්නේ නැහැ මේක කොහොමද දිගට පවත්වන්නේ කියලා. මේ පින්තුන් අහලා ඇති දිවස් දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලැබුණේ පසු කාලයකදී මේ අනුරුද්ධ සාමින් වහන්සේට. නමුත් දැන් මෙතන මේ දේශනාව සිදු වෙන ආකාරයට මේ සාමින් වහන්සේ මේ උත්සාහ කරන අවස්ථාව. මේ දිවස් මේ ඉබේ ලැබිලා නෙමෙයි. බොහොම උත්සාහ කළා, වීරය කළා, අභ්‍යාස කළා, තමන්ගේ හිත ප්‍රගුණ කරලා ලබාගත් දේවල්. දැන් ඉතින් මේ සාමින් වහන්සේ කියනවා මම මේකට උත්සාහ කරනවා හිතේ ආලෝක සංඥාව පහළ වෙනවා හැබැයි ඉක්මනට අතුරු දහන් වෙනවා. මේක දිගට රැඳී සිටින්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ කොහොමද මේක රඳව ගන්නෙ කියලා. අන්න තමන්ට තියෙන භාවනා ගැටලුව බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේ මේ දිවස් ලබා ගැනීම සඳහා උත්සාහ කරපු කාලේ තමන් වහන්සේගේ බෝධිසත්ව කාලේ මේ ප්‍රශ්නයට මුහුණ පාපු ආකාරය බොහොම නිහතමානීව මේ අනුරුද්ධ සාමින් වහන්සේට විස්තර කරනවා. උන්වහන්සේ කියනවා මම මේ බෝධිසත්ව කාලේ මටත් මේ ප්‍රශ්නේ මේ විදිහට ආවා අනුරුද්ධ. මටත් තේරුණා මේ ඇතම් වෙලාවට මේ ආලෝකය පහළ වෙනවා රූපත් පේනවා හැබැයි මේක තාම හරිය එකලසක් නැහැ. නිශ්චිත වශයෙන් කියන්න බෑ අද මේක හරියයිද හරි නොයයිද වැඩේ වෙයිද නොවේද ආලෝකයේ ප්‍රමාණවත් වෙයිද ආලෝකයේ මදි වෙයිද රූපව හොඳට පෙනේද නොපෙනේද කියලා මට තාම නිශ්චිත වශයෙන් කියන්න බෑ. දැන් මම මෙහෙම කල්පනා කරද්දී මොකද්ද මේකට හේතුව? තාම මේක හොඳට මට දිනු කරගන්න බැරි වෙච්ච හේතුව මොකද්ද? කියලා මම හොඳට විමසලා බලද්දී මට තේරුණා මා තුළ තියෙන විචිකිච්ඡාව කියලා එකක්. විවිධාකාර දේවල් සම්බන්ධයෙන් සැකයක් පහළලා තියෙනවා. එක්ක මම මේ කරන භාවනාව ගැන සැකයක්, වඩන මාර්ගය පිළිබඳව සැකයක්, මේක ලැබෙයිදෝ කියලා හිතේ අවිනිශ්චිත භාවයක්. මෙන්න මේ විචිකිච්ඡාව කියන එක හිතේ තියෙනවා ඒ විචිකිච්ඡාවම මේ සමාධියට උපක්ලේශයක් බවට පත් වෙනවා. ඒතර පින්ගන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන කෙලෙස් වලට වඩා මේ උපක්ලේශ කියන මට්ටම ටිකක් සියුම් කියලා කියන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ හිතේ ප්‍රබලව රාගයක් ඉස්මතු වුනහම ඉතින් ඒක හඳුනගන්න එක එච්චර අමාරු නෑ. නැත්නම් හිතේ ද්වේෂයක් පහළ වුනහම ඒක හඳුනගන්න එක එච්චර අමාරු නෑ. නමුත් ඊට වඩා අමාරුයි මේ විචිකිච්ඡාවක් වගේ දෙයක් පහළ වෙලා අපිට ඒක අඳුනගන්න. මොකද විචිකිච්ඡාව පහළ වෙන්නේ ප්‍රඥාවේ මුහුණුවරේ. දැන් අපි ඇතැම් වෙලාවට යමක් විමසනවා. ප්‍රඥාවන්තව හිතලා බලනවා. මේ පැත්තට දාලා බලනවා, මේ පැත්තට දාලා බලනවා, කල්පනා කරලා බලනවා, අතීතයත් එක්ක කල්පලා බලනවා, අනාගතයත් එක්ක කල්පලා බලනවා. ඒත් දැන් මේ මේ විමසීමක් කරන්නේ. හැබැයි මේ විමසීම යට විචිකිච්ඡාව වෙස්වලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ උපක්ලේශ වල තියෙන එක ප්‍රශ්නයක් තමයි ඒක වංචක ධර්මයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පේන්නේ එක මොහොනුවරක් හැබැයි යට තියෙන ඊට වඩා වෙනත් දෙයක්. පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා කියනවා. නිසා මේ ප්‍රඥාවේ මොහොනුවරකින් විචිකිච්ඡාව පහළ වෙන්න පුළුවන්. ඒ නිසා හරි අමාරුයි අඳුර ගන්න. මේක මම මේ විමසන්නේ ප්‍රඥාව නිසාමද යෝනිසෝ මනසිකාරයෙන් කරන විමසීමක්ද මම මේ කරන්නේ. නැත්තම් යට මේ පහළ වෙන විචිකිච්ඡාවේ විචිකිච්ඡාව විචිකිච්ඡාව වශයෙන් තේරුම් ගන්න බැරි වෙලා ඒකේ ග්‍රහණයට අහු වෙලා මම මේ කරන විමසීමක්ද කරන්නේ කියලා අන්න ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට අපි කරන භාවනාව ගැනමත් සමාලාට අපිට සැක පහළ වෙනවා. මේ කරන ක්‍රමේ හරිද? යන විදිය හරිද? මේ මේවා දේශනාවේ සඳහන් වෙලා තියනවාද මේක සූත්‍ර පිටකේ තියනවාද කොතනද මේවා තියෙන්නේ ඉතින් ওই විදිහට සමාලාවට අපි මේ වඩන භාවනාව ගැනමත් විවිධාකාර සැකසංකා පහළ වෙනවා ඉතින් මේ කාලෙත් තියෙන උදාහරණයක් වශයෙන් කියනවා නම් මුගක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි පිම්බීම් හැකිලීම් භාවනා කර්මස්ථානය එහෙම කාට හරි දුන්නොත් ඉතින් ඒ අනිවාර්යෙන්ම අහනවා මේ කොහෙද සූත්‍ර පිටකේ තියෙන්නේ තේනවා. බුදුහාඳුර කියලා තියෙන ආස්වාද ප්‍රසවාසය බලන්න කියලා නේද? කොහෙද පිම්බීමක් හැකිලිමක් ගැන කියවෙන්නේ? ඉතින් ප්‍රශ්න. ඒ නිසා එදා මහසි සයඩෝ සාමින් වහන්සේලා ඔය ඉදිරිපත් කරාම ලංකාවෙම සෑහෙන ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධව පත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඥානාරාම සාමින් වහන්සේලා වගේ ප්‍රතිපත්තියට ගරු මේවා ප්‍රායෝගිකව වඩපු සාමින් වහන්සේලා මේ කමඨහන වඩලා ඒක තියෙන සත්‍ය සාක්ෂාත් කරගෙන ඒකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අර වගේ කිසිසේත්ම විවාද වලට ගිහිල්ලා නැහැ. මොකද දන්නවා මේක වැඩිම තුල ලැබෙන ආනිසංශය Taman දන්නවා. සාක්ෂාත් කරලා තියෙනවා. Tamanට ඒක ලැබිලා තියෙනවා. නිකන් අපි මතු පිටින් අතගාලා බලලා ඒවා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒක වඩලා ඒක උරගා බලලා ඒක ප්‍රායෝගිකව ප්‍රගුණ කළා ඒකේ සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම නිසා ඊටාම් වටිනවා. නිසා ඇතැම් වෙලාවට අපිට ලැබෙන කමටහන් සමහරට පොතේ පතේ නොතිබෙනව වෙන්න පුළුවන්. නමුත් ආචාර්ය પરම්පරාවෙන් පැමිණිලා සෑහෙන පිරිසක් ඒවා ප්‍රායෝගිකව වඩලා ඒවැ ප්‍රතිඵල භුක්ති විඳලා ඒකේ තියෙන සත්‍යතාවය මත පදනම් වෙලා දීපු කමටහනක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තුල එක්තරා අන්දමක නිහතමානී ගතියක් අවශ්‍ය වෙනවා. ඒ වගේ තැන්වලදී අපිත් ඒක කළා බලන්න. නැතු සැක කර කර සැක කර කර හිටියොත් කවදාවත් ඒකට අපේ මුළු හදින්ම විවෘත වෙන්නේ නැහැ. ඒක අපි මුළු හදින්ම වඩන්නේ නැහැ. මොකද අර ප්‍රඥා මුඛයෙන් ප්‍රඥා ස්වરૂපයෙන් විචිකිච්ඡාව අපිව වංචා කරලා තියෙනවා. අපිට හිතෙන්නේ අපි තමයි දන්නේ පොතේ තියෙන මෙන්න මේකයි. ඒ නිසා මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මම තමයි දන්නේ කියලා මම තමයි ප්‍රඥාවන්ත කියන මුහුණුවර තමයි ඉස්සරහා පේන්න තියෙන්නේ. හැබැයි යට තියෙන විචිකිච්ඡාව වෙන්න පුළුවන්. දැන් මේ වගේ තැන්වලදී මුගක් දුරට පරිසම් වෙන්න අවශ්‍යයි. මොකද අපිට සියල්ල දැනගන්න අවස්ථාවක් අවස්ථාවක් ලැබෙන හේකුත් නැහැ අපේ මේ කෙටි ජීවිත කාලය තුළදී. ඉතින් කවුරුන් හෝ යම් යම් විවිධ ක්‍රම, නිවැරදි ක්‍රම අඳුල්ලා දීලා ඒක වඩන්න කියලා අපිට යම්කිසි අවස්ථාවක අවවාදයක් දුන්නොත් අපි ඒක ප්‍රායෝගිකව වඩලා බලන්න තරම් නියතමානී වේදේ. ඒක මුළු හදින්ම වඩා බලන්න නියතමානී වේදේ. මොකද හුඟක් වෙලාවට වෙන්නේ විවිධ ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කායानुපස්සනාව කියන එකේ කොටසේ ක්‍රම 14ක් සඳහන් වෙනවා. දැන් මේ ක්‍රම 14ම ඇතැම් ඇතැම් කුඩා කුඩා වෙනස්කම් තියෙනවා. අපි තුමා ආනාපාන සතිය කියන්නේ එක ක්‍රමයක්. ඊළඟට ඉරියාපත භාවනාව කියන්නේ තවත් ක්‍රමයක්. ධාතු මනසිකාරය කියන්නේ තවත් ක්‍රමයක්. ඊළඟට අපි හිතමු අසුරු භාවනාව කියන්නේ තවත් එකක්. නව සීයතිකය කියන්නේ තව ක්‍රම 9ක්. ඉතින් එතකොට මේ විවිධාකාර ක්‍රම මේ කතා කරන්නේ. ආයුධ කට්ටලයක් වගේ. ඉතින් එතකොට මේ හැම එකකම ඇතම් සමානකම් තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි විවිධ විෂමතාවයන් තියෙන්නත් පුළුවන්. හැබැයි මේවා පාවිච්චි කිරීම හරහා ඇතුළත ආධ්‍යාත්මික වශයෙන් අපි තුල සිද්ධ වෙන පරිවර්තනය සෑහඳුරට සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා මේ විවිධ කර්මස්ථාන වැඩිම හරහා ලැබෙන ප්‍රතිඵලය සෑහඳුරට සමාන වෙන්න පුළුවන්. නමුත් අපිට මුලදී පේන්නේ අපි මේ වෙන මාර්ගවල යනවා කියලා විවිධ මාර්ගවල යනවා කියලා. එකිනෙකට නොගැලපෙන මාර්ගවල යනවා කියලා වගේ තමයි අපිට මුලදී පේන්නේ. හැබැයි ක්‍රමානුකූලව අපි මේ ධහම ප්‍රගුණ කිරීම හරහා ප්‍රායෝගිකව වැඩිම හරහා අපි එළඹෙන අවබෝධය එහෙමත් නැත්නම් අපිට ලැබිච්ච ප්‍රතිඵලය බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මුලදී අත්දැකීම් නැති අවස්ථාවකදී සුතමේ ඥානය, චින්තාමේ ප්‍රඥාව, භාවනාමේ ඥානය නැති අවස්ථාවකදී අපිට කිසිසේත්ම හැකියාවක් නැහැ තීරණය කරන්න අපි වඩන කමතහන ඒකාන්තයෙන්ම නිවැරදි, ඒකාන්තයෙන්ම වැරදි කියලා අපිට තීරණය කරන්න තරම් ශක්තියක් නැහැ. අපි කාලයක් ගිහිලා ප්‍රගුණ කරාට පස්සේ සමහර වෙලාවට ඔන්න තේරෙන්න පුළුවන් මෙන්න මේකෙත් මෙන්න මෙබඳු ආනිසංස තියෙනවා මේකෙත් මෙන්න මේ බඳු ආනිසංස තියෙනවා මේ දෙකම අරන් යන්නේ නැත්නම් මේ කීපේම අරන් යන්නේ එකම තැනකට කියලා අන්න Tamanට ඒවා තේරෙන්න පුළුවන්. ඉතින් ඒකට සෑහෙන කාලයක් යනවා. ඒකට සෑහෙන කාලයක් ප්‍රගුණ කරන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් පොතපත පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. තම තමනුත් ඒවා කරලා බලලා අත්හදා බලලා තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ මිසක් අපිට නිකම් පැත්තකින් ඉඳලා තවත් කෙනෙක්ගේ ක්‍රමයක් එලා දකින්න තරම් අපි ඉක්මන් විය යුතු නැහැ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ තමන් වහන්සේගේ ඒ පහළ වෙච්ච සමාධියට බාධා කරපු එක උපක්ලේශයක් ගැන. ඒ තමයි විචිකිච්ඡාව. එහෙනම් අද අපි අපේ ධර්ම දේශනාව අපි මෙතනින් නතර කරමු. අපිට ඉස්සරහට මේ බඳු සමාධියට බාධා කරන විවිධ උපක්ලේශ රාශියක් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපි එක එකක් ගැන ඊළඟට අපි සාකච්ඡා කරමු. අද මේ ධර්ම දේශනාවට හැඳින්වා දීමක් එළඹීමක් තමයි සිද්ධ වුනේ. ඒ නිසා අද ධර්ම දේශනාවේ මතුවෙච්ච යම් හෝ ගැටලුවක් තියෙනවා නම් අ තමන්ගේ කමඨහන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් යමක් අහන්න තියෙනවා නම් එහෙමනම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.